ඊළඟට සඳමාලි මහත්මිය. ඊර්වන් සරණයි අපි හාමුදුරනේ. ඊර්වන් සරණයි. අපි හාමුදුරනේ යෝනිසෝමනසිකාරී කිරීම තුළ මේ ප්‍රවෘත්ති විපාක ෂේ වෙනවද අපි හාමුදුරනේ? යෝනිසෝමනසිකාරයෙන් අපි කටයුතු කරනකොට ප්‍රවෘත්ති විපාක ෂය වෙනවා කියන එකක්ම නෙවෙයි ප්‍රවෘත්ති විපාක පැමිණෙන්න තියෙන අවස්ථා යටපත් වෙන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රයෝග සම්පත්තියයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි සතුව කොච්චර අකුසල කර්ම තිබුණා වුණත් ඒ අකුසල කර්ම මතුවෙන් මතුවෙන්න අවකාශ ලැබුණොත් තමයි විපාක දෙන්නේ. අපිට පුළුවන් ඒක මතුවෙන්න තියෙන ඉඩකඩ අහුරන්න පුළුවන්. ඒ අහුරන එක ක්‍රමයක් තමයි සිහිනුවණින් කටයුතු කිරීම. සිහිනුවණින් කටයුතු කරපුවාම අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා සහ බාහිර සාධක අපි පරිස්සමින් සිහි කල්පනාවෙන් හසුරුව ගන්නෝ අනර්ථයක් වෙන්නට තියෙන ඉඩකඩ අහුරලා. එතකොට දැන් කර්ම තියෙන අනර්ථයක් වෙන්න ඒක මතුවෙන්න ඉඩක් නැහැ. එතකොට ඒ කර්මය යටපත් වෙන. පස්සේ කවදා හරි විපාක දෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවට යටපත් කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හැමෝටම අකාලේ මැරෙන්න අකුසල් තියෙන ඕනතරම් අපි සසර ගමනේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවනේ. හැබැයි අපි ඇවිදිනකොට පාරේ හා මෙහා පනිනකොට ඒ හැම මොහොතකම අපි පරිස්සමින් නම් කටයුතු කරන්න. සති සම්පජඤ්ඤයෙන් වාහනයක හැප්පිලා අකාලේ මැරෙන්න තියෙන ඉඩ අපිට තිබුණා උනාට ඒක වළක්ව ගන්න පුළුවන්. ඊළඟට කතා බහ කරන්න ගිහිල්ලා අපි අවිචාරවත්ව කතා කරලා බැනුම් අහන්න පිහියනුමක් යන්න තියෙන ඉඩ අපිට වළක්ව ගන්න පුළුවන් පරිස්සමින් සිහි කල්පනාවෙන් කතා කරන්න. අන්න ඒ වගේ අර ප්‍රතිවිරුද්ධ කුසල් කිරීම වගේම සිහිනුවණින් කටයුතු කිරීම නිසා අපිට බොහෝ අකුසල් විපාක දෙන්න තියෙන ඒවා විපාක නොදී වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා.